ධර්මානුශාසනාව කරුණ පිළිඳුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමි පාණන් වහන්සේ විසිනි සෝත සම්මතෝකෝති යෝගදාති පස්සයං අවසං ගදෝසෝ හෝති යෝධම්මනසාසති ශ්‍රද්ධාවන්ත තුන්තුනි තුන්වකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත දෙක්දෙනා නැතුම් කයෙහි ආත්මත දෙව්දන් විහෙර බබළුවාගෙන දැන්නේ දෙව් පිරිසක් අතර බුදුරජාණන් වහන්සේ දෙත ඉදිරියේ ඉදිරිපත් වෙලා කරවදී පුත්‍රයේ ප්‍රශ්න මාලාවක් ඇහැවා. සිංගදෝ බලදෝ හෝති සිංගදෝ හෝති වන්නදෝ ඉන්දදෝ සුඛදෝ හෝති ඉන්දදෝ හෝති හක්කුදෝ ඔය විදිහට ප්‍රශ්න තේජයක් ඇහැවා. කාය බලයේ දන් දීලා කාය ලබන්නේ කුමක් දන් දීමෙන්ද? ශරීර වර්ණයේ දන් දීලා ශරීර වර්ණය ලබන්නේ කුමක් දන් දීමෙන්ද? ශරීර කැපේ දන් දීලා කැපේ ලබන්නේ කවරක් දන් දීමෙන්ද? නේත්‍ර ප්‍රසාදේ දන් දීලා නේත්‍ර ප්‍රසාදේ ලැබෙන්නේ කවර දානෙකින්ද? බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල පැහැදිලි කොට මෙහෙම දේශනා කළා. අන්නතෝ බලගෝ හෝති කාය බලයේ දන් දීමක් වශයෙන් ආහාර පාන දන් දීමෙන් කාය බලය ලැබෙනවා වත්තදෝ හෝති වන්නදෝ ශරීර වර්ණය ලැබීමට නිස වස්ත්‍රාභරණ ඊවර පරිස්කාර පරිත්‍යාගයෙන් ශරීර වර්ණය ලැබෙනවා ග්‍රාමීයන කායක සෝය කිනිස යාන වාහන ගමන් පහසු පරිත්‍යාගයේ හේතු වෙනවා නේත්‍ර ප්‍රසාදයේ පිණිස ප්‍රදීපෝපපාන පූජාව වේදිනවා. යම් කෙනෙක් ආවාද පූජාවක් කරන්නේ නම් ඒකලතා ආයුර්ල සපබල ප්‍රඥා සියල්ලම පරිත්‍යාසලා වෙනවා සියල්ලම ලබන්න සුදුසුක් වෙනවා. යම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් ධර්මානුශාසනා කරනවා නම් ඒකලතා අමෘතේ දීමක් වෙනවා අමෘතේ ලබන්නේ වෙනවා. මේ දේශ මේ දේශනේ සැලැස්සුවා. දේශනාව අනුසාරයෙන් අපට ගොඩාක් කරෝපේම කරගන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ දෙතිගුණ නදුම් පුරුෂයන් කෝටි දසදාහකට සමාන කායසත්‍යයක්. ඒ කායසත්‍ය ලැබුණේ මේ ආහාර පාන දන් දීම ප්‍රධාන කොට ඇති කාර්මික කුසලසයි. එවාගේම සරුවක් යන වහන්සේ ඉදිරියේ දේහය දිවිතර රත්තරන් පාටයි. ඒ වර්ණ සංකප්තිය ලැබෙන සීවර වස්ත්‍ර පරිස්කාර ඇඳුම් සැලඳුම් ආදී අනන්ත ජාතවල දන් දීමේ කුසලානුභාවය. හැබැයි ශරීර වර්ණය ලැබෙන තවත් හේතු හතරක් තියෙනවා. එකක් සීලයේ සවිසුද්ධ සීලවන්ත වීම නිසා ශරීර වර්ණය ලැබෙනවා. මල් පූජාව නිසා ශරීර වර්ණය ලැබෙනවා. මලු පෙට්නම් නැමදීම් ආදී වතාවක් නිසා ශරීර වර්ණය ලැබෙනවා. මෛත්‍රී භාවනා වැඩි වීම නිසා ශරීර වර්ණය ලැබෙනවා. මේ වර්ණ සම්පත් ලැබෙන හේතු පහක් දෙනවා එයින් එකක් උතුම් තීරණය. එවැගේම යාන වාහන පරිත්‍යාගයෙන් කායික සුවය ලැබෙනවා. කායික සුවය ලබන්ට යාන වාහන පූජාව හේතු වෙනවා. සරුවඥන් වහන්සේ අනන්ත ධාතුවල යාන වාහන පූජා කරලා තියෙනවා. ඒ උන්වහන්සේට කොයි දවසකදීවත් ඇඟේ විඩාවක් දැනෙන්නේ නැහැ. අර පින්වම් පාණ්ඩාසන්නේ පිටින් ස්වභාවික වශයෙන් තිබුණට අවදාකවත් විඩාවක් නැහැ. ඉදුම් ගණන් කලින් වදිනවා. කවදාකවත් දෙහෙසක් දෙන්නේ නැහැ. දහදිය වැටෙන්නේ එයාගේම අන් අයට වාගේ ක්ලාන්ත ගතියක් ඇති වෙන්නේ නැහැ. එයාගේම සරුවඥන් වහන්සේගේ නේත්‍ර ප්‍රසාදයේ කොච්චරද ඕනෑම ධනාන්තකාර රාත්‍රියක උනත් දුතුලක් මානේ ජග්ගල් පර්වත පවා විදියට දක්නා නේත්‍ර ප්‍රසාදයන් ලැබිලා තියෙනවා. අනන්ත ජාතු වල රජේ උපකරණ පූජා කරලා තියෙනවා. එයාගෙන නේත්‍ර ප්‍රසාද ලබන්න හේතුව තවත් එවන් කුසල අප්‍රමාණ සිද්ධ වෙලා තිබුණා. ප්‍රධාන දේ ප්‍රතිප උපකරණ පූජා. එයාගෙන සරුවක්යන් වහන්සේට ආයු වර්ණ සතදල ප්‍රඥා සියල්ලම ලැබී තිබුණා. ඒකෝ සංසාරේ අප්‍රමාණ ජාතු වල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් උතුමන්ට ආවාස පූජා කළා තිබුණා. එයාගෙන සරුවක්යන් වහන්සේ කාගවත් උපදේශයක් නොමැතිව අමෘතේ වැළඳුවා. අනන්ත ජාතු වල අන්නයට ධර්ම දේශනා කළා කියලා. ධර්ම දේශනා කළ වාර අප්‍රමාණයි ඒකට විශේෂ ලක්ෂණක් පිහිටා තිබුණා. උස්සංකපාදක උත්ලාගලෝමකාදී. මේ ආදී කර්ම සලක බැලීමේදී අපට සසර ගමන සුවසේ යා ගැනීමට භවයක් පාසා නිවන් මාර්ගට අවතීර්ණව පාරමී පුරා ගැනීමට මේ සම්පත් අවශ්‍ය වෙනවා. අමුතුවෙන් නැසතුවත් ඒ සම්පත් ලැබෙනවා ආනුසංගික වශයෙන්. ආනුසංගික කියන්නේ ඊට අනුරූප වශයෙන් ලැබෙනවා. දැන් මේ දාන උපස්ථාන ආහාර පාන දන් දීම නිසා අපට සසර පාරමී පුරන්න සුදුසු නිරෝගී කයක් සතුටක් කයක් ලැබෙනවා. වාගේම සියලු වස්තු පරිස්කාර ආදී පූජා කිරීම නිසා ශරීරය අපට අන් අයට අන් අයගෙන් අවඥාත පාදන නොනේ ඇතිද ශරීර වර්ණය අපට ලැබෙනවා ඒකත් අපේ නිවන් ගමනට උපකාරයක් වෙනවා ඒක උපදි සම්පත්තිය වාගේම අපි සසරදී කායික විඩාවක් නැතුව සුවසේ පාරමී පුරා ගන්න අවශ්‍ය වෙනවා කායික සුවය ඒ සඳහා මේ යාන වාහන පූජාව පාවහන් පූජාව උපකාර වෙනවා ඒ වගේම සතර ගමනේදී අපට පාරමී පුරන්න හොඳට දෙන්නීම තියෙන්න ඕනේ. මේත්‍රා ප්‍රසාදය ලැබෙන්නට ඕනේ. ඒ සඳහා අපට රජේ කුපකාල පූජාව, රාගේ මෛත්‍රිය වැඩිම, මෛත්‍රිය ඇතින් සිල්ලුතුන් දෙක දැකීම, දමෝපිය අසරණයන් එක්ක මෛත්‍රිය ඇතින් දැකීම, දයාලු කුසල් හේතු වෙනවා. රාගයේ ආවාස පූජාව ප්‍රතිපත්ත අපට කරගන්න ලැබෙනවා. අනුකරණාවට පූජාවන් සමා සාදරයෙන් අනුමෝදන් වෙනවා අපට ඒකෙන් ආයුර්වර්ණ සැපබල ප්‍රඥා සතර දින වෙනවා පාරමී ගමන යාගන්න. ඒකම අපි ධර්ම පමණින් ධර්ම දාන පවත්වනවා. ධර්ම දේශනා කරනවා, රාගයෙන් ධම් පොත්පත් පිළිනමනවා, ධම් පොත්පත් දේශනගත කරනවා, මුද්‍රණය කරනවා, බෙදා දෙනවා, කර්ම දාන වශයෙන් ඒ සියල්ල අමෘතයේදීම ඒස අපට සම්දායකදී අපේ సంతාන තුල බෝධිපාක්ෂ ධර්මයන් මුහුකුරවා ගියානම් සතු බෝධියකින් අමෘතමහා නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒක හේතු වෙනවා. ඒ නිසා අපි සන්තෝෂ වන්නට ඕන අපට මේ බුදු සසුනේදී මේ හේතුඵල ධර්මතාවන් හොඳින් ආબોධ කරගෙන ඒ කනුරූපව දාන සීල භාවනා කුසල දැක්කර ගනිමින් නිවන් මඟ යා ගැනීමට භාග්‍යව වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් මෙලොව වාසයේ සීලම සත්‍යයන් සීලම ජනතාවට මේ ධර්ම වාසනාව ලැබේවා කියලා දෙමිත්‍ත් පවත්වන්නට ඕනේ. ඉතින් අදත් මේ දහසක් බුදුන් බුදු වෙන විට මුසෑසන මේ සින්කම් හේලියක් සිද්ධ වුණා. දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ තුන්ම දින තුනක් මේ නිවසේ ආවාස පහසුකම් ලබා ගත්තා. මේ ආවාස පූජාවක් එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඊට කලින් කියපු ආරයක් එක එක දවස්වල සිටියා. ඉතින් ඒ හැම වාරයකම ආවාස පූජා සිද්ධ වෙනවා. ඒ වගේම දානෝපස්ථාන සිද්ධ වෙනවා. තා බොහෝ දිනක් සහයෝගය දෙමින් ඒ කටයුතු සම්පූර්ණ වුණා. ගුණපත දාන පිළිගන්නවා. ඒ වගේම පරිස්කාර පූජා කොටකොස් සිද්ධ වෙනවා. දාන පොත්පත්ය පූජා කරනවා. මේ වාගේ සෑම කින්කමක්ම දෙන්නේ සුදුසුකින් වාසනාවක් ඒ ලැබිලා තියෙනවා. ඉතින් අර ආර්යවංශ මහත්මයා චන්ද්‍රා මහත්තයා දෙතන මෙතන නිතරම මේ ගැන විමස විමසා සතුටු වෙනවා. ඉතින් මේ පෙරෙන තිරවැඩ ගණන් නිතර නිතර කියවමින් ඒ අනුමෝදන් වෙනවා. ඒ විදිහට පුණ්‍ය ඒ කාමී කුසල ඡන්දය ඇති දිනවත් පිරිසක් වශයෙන් දැන් තුන්කම් වේලයක් සිදු කළා. ඉතින් අදත් මේ මොහොතේ දාන වස්තු සම්පාදනය කරගෙන බුද්ධ පූජා පවත්වලා සංඝරත්නය දෙසා දන් පැන් පිළිගන්නවා මේ පිරිකර භාණ්ඩ පූජා කළා ගැඹුරු පිටුම් සිද්ධ කළා සීලේක පිළිසියා වස්තු නිවෙත් හැදුවා දැන් මේ ධනපදයකට සමන් දුන්නා දාන සීල භාවනා ත්‍රිවිධ කුසල ක්‍රියාම සම්පූර්ණ වුණා මෙතකින් මේ රැස්පත් කරගත් කුසලය අපට මෙන්න අනාගත අවුරුදු 5000 පිරෙනා තුරුම ලෝකදින තාර්ජනතාවට හිතසු පිණිස ගෞතම සම්බුද්ධ ශාසනය නිර්මලව පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එවැගේම සාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ කුත්ල සංඝ රත්නයේ මේ බුදු සසුන නිර්මලව ආරක්ෂා කර ගැනීමට සත්‍ය අපරාධ කරගන්න කුසල් බලයෙන් ලැබේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවැගේම නමින් අභාවක් ප්‍රාප්ති අන්තා මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාගෙන් වෙද්ද ඒ සෑම දනාතමේ පුණ්‍ය ලාභයක් වේවා දෙතින් දෙලෙන් ඒ සෑම දෙනා භවයක් පාසා සුගතියෙන් සුගතියට සැපත් වෙමින් දාන ආදී ගත කාලේ පුරා දතු භෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා ආභ්‍යා කරුණාවෙන් දින් සමුවෙමි සාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විශ්ව දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් සිතා ප්‍රසාදයෙන් හේතුන් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ්මාදීන් වැඩෙත්වා බුදු සසුනට ලක්දිවට බෞද්ධ ජනතාවට සිංහල ජාතියට පහතඟරුවනට මේ සින්වත් සමතක් එතන මෙතන ජීවත් වෙන සෑම දෙනාටම දේව ආරක්ෂාව සැලසා දෙතුවා සතු බෝධිවලින් සාර්ථ නිවන් සුව ලබක්වා ආශා මෛත්‍රී පින්පමගුණ හිතවත් මඳා සහිතවත් සෑම සත්‍යයන්වත් දුල ගගනුවර රැසියන්වත් අවකගම් නගර ලංකාව දමදිව මේ සක්වල සීල සක්වල දසදිකා වාසයේ සමස්ත ලෝක සත්‍යාගත මේ පින ලැබේවා සීල සත්‍යෝ නිරුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා පෙරුවන් සරණ වේත්වා අප්‍රමාදව දසපාරමී සුරත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආත්මයි මෛත්‍රියෙන් පින්පම්දු පුරුෂක පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමි සගරුවන කායු වර්ණ සකබල ඥාන තිනමමි පාරමී ශීර්ෂේ සිදු කරගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරමින් කල්යාණ මිත්‍යාගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් සිදු කර ගැනීමට මඟ පාදා තබා අද ඈත රටක වාසය කරන පින්වත් දෙවියන් ආරක්ෂක මෙතුමා ආනන්ද එම චන්ද්‍ර ආරක්ෂක මෙතුමියට දරු පිරිසට අද මේ ස්ථානින්නේ ගුණවත් නෑනියන්ට ඒ සහෝදරී පිරිසට ඥාති මිත්‍රී හිතවත් සමටත් ඒ කටයුතු ඉතාම කරුණාවෙන් සමන්ත ලැබෙච්ච ලාභයක් ධර්ම ලාභයක් වශයෙන් සැලකාගෙන ඒ ශිලා කටයුතු කරන දේශුන් රත්න ආත්මයේ කුසලාම ආත්මයේ අනිත් මේ සහයෝගයේ නිතරම කල්යාණ මිත්‍රයන් උපකාරීව සිටින තින්වත් දෙනගේ නෑනියන් මෙන්න කුටිකා දියණිය ආදී කොට ඇති පෞලේ සමත සමරසේකර උසර නෑනියන් ස්වාමී පුෂ්පා ගුණරත්න දොස්තර මෑණියන් මේ මැල්ලිස් මහත්මයාගේ සෑම දිනකටම ප්‍රසුමහත්මයලා නිතරම අපකප්පවි යෙදී සිටින ඒ සෑම දිනකට දයානන්ද මහත්මයාලා එම මැතිණිය ඇතුළු සෑම දිනකටම සහභාගීව සාදුකියා සතුටුසින් දිනකටම දැන් මේ භාවනා පන්තියක් වගේ අභිධර්ම පාඩමක් පටන් ගැනීම සඳහා පෙරමුණගෙන කටයුතු කරන මල්ලිකා දෙසිතින් එමෙතනිය ඇතුළු පවුලේ සෑම දිනකටම දලව වශයෙන් නිරෝගී සැප බල වින්සත් සතවර්ෂ කාලම දීර්ඝව ලැබේවා කායික මානසික සැලසෙල්ල ලැබේවා ගුණ නුවණ ධන දාහනි අසීතුරු සත සම්පත් දියුණු වේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සැල පූර්ණ චන්ද්‍රාසේ සමුද්ද වේවා වින්සත් සතවර්ෂ අධික කාලයක් අතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් කිහිපෙන් ආරක්ෂාව ලැබේවා සතර ගමනේදීද භවයක් පාදා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරා සේවක සේවිකාවන් පැතුව සුවසේ කාර්මී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය බෝධිය බුදු ප්‍රසේ බුදු නහරතුන් වහන්සේ නිවි සනසේ වදාළ අදරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සෝ පිණිස හේතු වේවා වාසනා වේවා ඥාන වස්ව ප්‍රාර්ථනා කරමි. ඉදං භෝඥාතින සම්ජීවිතයෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ දවතු සංඝ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධාං ගාමේන සදා සොත්ති භවන්තු තේ දවතු සංඝ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සංඝ මංගලං රක්ඛන්තු සංඝ දේවතා සම්බ සංඝං දාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රසාවින චක්කාරෝ ධම්මා වන්දන්ති ආයුවන් දෝ සුඛං බලං ආනිරෝග්‍ය සංපත්ති සංජ සංපත්ති නිවසේ අත්මෝ නිබ්බාන සංපත්ති මිලාතේ සමිජ්ජතු Thank you.

කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ